ආයුබෝවන් විනෝද සමය ප්‍රිය අසන්නනි අද අපි අලුත් මුහුණුවරයක විකටාංගයක් ඉදිරිපත් කරනවා සමාජයේ බොහොම දෙනෙක් තමන්ගේ හිතට එකඟව කතා නොකරන බව අපේ විනෝද සමය කණ්ඩායමේ පර්යේෂණාංශයෙන් දැන් සොයාගෙන තිබෙනවා කතබරු කිව්වත් හිතබරු නොකියන නිසා හිත කියන දේ කාටත් ඇහෙන ක්‍රමයක් දැන් මේ කතිකයෝ කතා කරලා නතර කරනකොට හිත කතා කරනවා ඇහෙනවා පසුබිමේ. අපි දැන් කියන දේ හිතට එකඟව නොවේ වෙන්න පුළුවන් අපි කියන්නේ. ඉතින් අද හිත කතා කරනවා අපිට ඇහෙනවා. මං කියන දේ ඒ විරුද්ධ අදහස මගේ හිතෙන් දෙනවා. ඒක අද අපි විද්‍යාමානව සම්මානතර පෙන්නනවා. අපගේ මේ විනෝද සමයේ අද පළමු අංකයෙන්. හිත යටි හිත කතා කරයි. දැන් පළමුවෙන්ම ඔබාමතා කතා කරනවා අපේ මේ සමිතිය රැස්වීමේදී කළු කඩ මුදලාලි කෙනෙක්. මේ ඉන්නේ කළු කඩ මුදලාලි. <coughs> නෝනාවරුනි මහත්වරුනි. තමුණාංශලා දන්නවා මේ සමිතියෙන් මේ ගම දියුණු කරන්න විශාල සේවයක් වෙලා තිබෙන බව. මේ සමිතියේ සාංවස්තරික උත්සවයට වචන දෙකක් කතා කරන්න මටත් ආරාධනා කිරීම ගැන සංවිධායක මහතුන්ට මම මුළු හදයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ස්තුති කරන්න නෙවෙයි හෙන ගහන්න ඕනේ. මගේ කඩේට හෙනක පිරෙන වෙලාවට මම මලයි ලව්ව දාගත්තා. මේ ගම දියුණු වෙනවා දකින්න මන්තරම් ආසා ඇති කෙනෙක් තවත් මේ තන නැතු ඇති කෙනෙක්යි මගේ අභිස්ථාන. දියුණු වුණොත් නම් අගේට හිටි. දැනටම මාසයක් ගානේ අලුත් කඩමතු වෙනවා මේක. මම ආඩම්බර වෙනවා කියන්න මේ සමිතියේ ඉල්ලීම නිසායි ගමට අද සමූපාකාරයක් ලැබිලා තියෙන්නේ. මම උපකාර මම උපකාරයෙන් තමයි මගේ කඩේ නැති වුනේ නැත්තම් පහුගිය දවසට කොත්තමල්ලි රුපියල් 10ට විකුණන්න තිබුණා මට ඒ වාගේ ගාමියා බැංකුවක් ලැබුණා අපිට ළඟදී අපිට බොහෝම සන්තෝෂයි ඒ ගැන ඒ මට මතක් වෙනකොටත් කියන්නේ බැංකු මොටද මේ උන්ට බැංකු මෙච්චර කල් මගේ කඩේට ඇදුණු සල්ලි දැන් බැංකුවට පටවනවා බැංකුව මේ සමිතියේ නිලධාරී මණ්ඩලයටයි අපි මේ ගැන ස්තුතිවන්ත වෙන්න ඕන. ස්තුති නෙමෙයි උන්ගේ කකුල් කඩන්න වටිනවා. ස්තුති. මට විරුද්ධව පෙස්සම් ගැහුවේ වුන් තමයි උද්ඝහපු තරම. මේ ගම තව දියුණු කරන්න නම් අපි අවංකව කටයුතු කරන්න ඕන කියන එකයි මගේ අදිස්ථාන. හැබැයි අවංක වුණාට සීනි කාලා නම් මං අඩුවෙන්මයි කරන්නේ කවදා අවංක අපි සීනිකාල නැහැ ඒක මේ අපි එකිනෙකාට දයාවෙන් කරුණාවෙන් කටයුතු කරන්න ඕන කියන එක මගේ අදිස්ථාන. දයාව කරුණාව තියෙනවා හැබැයි ගම්බිරිස් වලට ගස්ලබු වැටක් දානවා ඒ වගේ. ඒකත් වරද්දක්. තවත් කටික මහත්තුරු ඉන්න නිසා මගේ කතාව මම මෙතනින් අවසන් කරන්න යනවා. ඔව් හිතට විරුද්ධ හොඟා කතා වලත් අහුවෙන්න පුළුවන්. ඊළඟට අපේ සමිතිය කතා කරන්නේ පෙන්ෂන් කාර මහත්මයෙක්. ඉස්සර රජයේ සේවකෙක් දැන් පෙන්ෂන් ලබලා. මේ වයසයි මේ වැනි වැනි මේ එන්නේ. නැෂනල් <laughs> එකේම ගහලා. ආපුණාන්සලාට පළමුවෙන්ම කියන්චෝ නෑ නොයෙකුත් රාජකාරී අතපසු කරලයි මම මේ රැස්වීමට සහභාගි වෙන්න ආවේ රාජකාරී අතපහු කරපු නැති මිනිහා මම ඒ කාලේ මම මේ ස්ථානයට ආවේ යුතුයකමක් වශයෙන් මිසක බුද්ධලික ලාභ ප්‍රයෝජනයත් අකාගෙන නෙවෙයි නෙමෙයි ඉතින් නැහින දෙහින කාලේ නම්බු නාමයක්වත් ගහගන්න පුළුවන් මේ වේ මාර්ගයෙන් මට මේ හැදෙන වැඩෙන પરම්පරාවට ආදර්ශයක් දෙන්න පුළුවන් අපි වගේ පරණ රජයේ සේවකයන්ට මාව ආදර්ශයට ගත්තොත් ඔවුන් ඉතුරු වෙන්නේ නැහැ. හොඳ විශිෂ්ට සේවයක් කරලා තියෙන විදිහෙක් මම කන්තෝරුවේ ඕල් ටයිම් කියලා කොහෙට මේ මිනිස්සු දන්නේ නැතුව ඇති මම ඒ කාලේ. අපි ඒ කාලේ අවංකව සේවය නොකළා නම් අපේ රටද මේ තරම් දියුණු තත්වයකටපත් වෙන්නේ නැහැ. නොදක අපි පොත අත්සන් කරලා ඇවිත් ගෙදරින් ඉඳන් පඩි ගත්තේ නැත්නම් මේ රට දිනු වෙලා හුඟක් කල් වෙලාකට මට වැඩි වෙලා හිටගෙන ඉඳලා පුරුදුත් නෑ ෆෑන් එක යටටම වෙලා ඉඳලා පුරුදු වෙලා දැන් ටිකක් දාඩිය දාන නිසාත් මම ටිකක් වාඩි වෙනවා. ඕ වැඩි කතා කරන්නත් බයයි මා ගැන දන්න උදවියත් ඇති මෙතන. ඊළඟට අපේ සමිතියට ඇවිල්ලා කතා කරනවා ඡන්ද අපේක්ෂක මහත්මයෙක්. මේ ඉන්නේ ඒ ප්‍රදේශයේ ඡන්දයක් බලාපොරොත්තු වෙන කෙනෙක්. ගම් සභා ඡන්දය. මේගොල්ලන්ව පුළුවන් තරම් ඇදෙන විදිහට කතාව පටන් ගන්න ඕනේ. පොඩ්ඩක් දත් පිලිස්සලා කතා කරන එක හොඳයි කොයි එකට. සම්භාවනීය නොනාවරණී මහත්වරණි ඕනෑමට වැඩි නියවන්න ගියොත් උන්ට අප්‍රිය වෙන්න හිතෙන්නත් පුළුවන්. මම ඊටාම ප්‍රීති වෙනවා මේ ආනන්ද ජනක අවස්ථාවේ තමුන්නාන්සලා ඉදිරියේ වචන ස්වල්පයක් කතා කරන්න ලැබීම ගැන අද ඊයේ ඉඳලා නෙවෙයි දැන් අවුරුදු ගණනාවක ඉඳලා මේ ප්‍රදේශයේ දියුණුවට අතහිත යොදලා ආ මම කරපු ඉටි කෙඩියක් නෑ කඩපිල් ගානේ පල් ගගහයි කිය මිසක් මම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කර බව කවුරුත් සම්මාසල දන්නවා මෙතන ඉන්න උඟ දෙනෙක් දන්නවා ඇති මම නිකමෙක් බව නම් මේ අමාරු මාධ්‍ය බලනවා නිකන් අමුතු විදිහකට මේ ප්‍රදේශයේ සමිති ගණනාවකම ලේකම් වශයෙන් භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කරපු කෙනෙක් හැටියට ඔව් මම ඒ සල්ලි වලට ගහපු හැටි මේ අය දන්නවනම් මගේ අලු දූවිලි හම් වෙන්නේ නැහැ මම අවංකවම කියන සත්‍යය. අවංක අවංක කියන වචනේ නම් මට අයිතිත් නෑ. මම ළඟදීම තමුන්නාන්සලාගේ වරම ඉල්ලනවා මේ ප්‍රදේශයේ වෙනුවෙන් අප කැප වෙලා කටයුතු කරන්න මට අවස්ථාවක් දෙන්නේ කියලා. අප කැන්සල් වෙයිද දන්නේ සම්මාදන් ලැයිස්තු එහෙම. සම්මාදන් ලැයිස්තු වලට එහෙම ගහපු හැටි දැනගත්තොත් එහෙම. කොටින්ම කියනවා නම් මිත්‍රවනි මම තමුන් වහන්සේලාගේමයි. අනේ තොගේ. මේ ප්‍රදේශයේ ගැනත් මහා ජනතාව ගැනත් මට විතර කැක්කමක් තියෙන කෙනෙක් තවත් නැති බව සහති කරලා කියන්න හැකියි. ගල් පැලෙනා වගේ සද්දයක් ඇහෙනවා එහෙම මෙහෙම. මම තමුන්නාන්සලා වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ මේ වාසිය බලාගෙන මේ නම්බුව බලාගෙන කීර්තිය බලාගෙන නෙවෙයි කියන එක මම අවධාරණයෙන්ම තමනාසට කියන්න ඕන. හ්ම් බොරු දිගටම කියාගෙන යනකොට දාඩිය දානවත් වැඩි. දාඩිය දානවා. කවුද වන් දන්නේ නිකන් ඉඳගනින් කියනවා වගේ මටත් ඇහුණා මේ. ඔව් ඉඳගන්නේ හොඳයි ටික දැම්ම නම් ඉඳගන්න හොඳ වෙලා. ඔව්. එහෙනම් මම එකක් කියන්නම්. මමත් මේ සමිතියට බැඳෙනවම මම ස්ථිරවම දැන් කියන්න සතුයි. මේ වගේ පොරොන්දු නම් මම ගෑනු ළමයින්ට දීලා ඇති ඉසේ කෙස් ගන්න. ආයිබ. තවත් අසන්නනේ තවත් විරෝධ සමය වැඩසටහනක් මෙතනින් සමාප්ත වෙනවා. අද සහභාගී වුණේ ඇනස් ඩයස් සමීර් රුද්‍රිගෝ බර්ටි ගුණතිලක හා ධර්මශ්‍රී මොණසිංහ